පල්ලංකං අබුජිත්වා උජුංකායන් පනීදාය පරිමුකං සතින් උපත් උපට්ට පෙත්වා සෝ සතෝව අස්සසති සතෝ පස්සති දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති සෙය්‍යතාපි භික්කවේ දක්කෝ බමකාරෝවා බමකාරත්තේ වාසීවා දීගං වා අඤ්ඤන්තෝ දීගං අංජාමීති පජානාති රස්සං වා අංජන්තෝ රස්සං අංජාමීති පජානාති ඒව මේව කෝ භික්කවේ භික්ඛු දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති දීගං වා පස්සන්තෝ දීගං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි තිසික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි තිසික්කති පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමි තිසික්කති පස්ස බයං කාය සංකාරං පස්ස සිස්සාමි තිසික්කති දයි මේ උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර සතිපට්ඨානේ කායානුපස්සනාව. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ බෝසත් පාරමිතා කාලය තුල උන්වහන්සේ ලබාපු අත්දැකීම් තථාගත අවබෝධය තුලින් උන්වහන්සේ මේ ලෝක සත්‍යයේ විමුක්තිය පිණිස නිවීම පිණිස දේශනා කරපු උත්තරීතර මංගල පණිවිඩයක් කියලා අපට කියන්න පුළුවන් මේ සතර සටිපට්ඨානය. භාග්‍යතුන් වහන්සේ කායානුපස්සනාව තුළින් කායානුපස්සනාවේ හතරවෙනි මට්ටම කියන මේ වායු තරලය කොහොමද සැකසීලා තියෙන්නේ මේ වායු තරලය තුලින් අපි කොහොමද මේ අත්තරීම් කටයුතු කරන්නේ භික්ෂුවක් මේ දෙතිස්මා තලයෙන් යුක්ත මේ වායු තරලයේ අවබෝධය ලබාගන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂයෙන් සඳහන් කරපු ධාතා පාඩයක් තමයි අද අපි හතරවෙනි මට්ටම වශයෙන් සාකච්ඡා කරන්නේ. අපි දන්නවා මේ ලෝකේ මිනිසත් බව ලැබපු සියලුම දෙනාගේ පළවෙනි කාරණාව තමයි දුක නිවා ගන්න වැඩ කරන එක. මේ ලෝකේ කිසිම දෙයක් කරන්න මිනිසෙකුට කාලේ නැහැ. ඒතු ඊට වඩා ලොකු රාජකාරියක් පැවරිලා තියෙනවා. එහෙනම් මේ මිනිසත් භවයේ තුල වැඩ නිමා කරන්න උත්සාහ කරන ලබාපු මිනිසත් භවයේ විමුක්තිය ලබා ගන්නට කටයුතු කරන ඒ උත්තමයන් වහන්සේලා වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා ඉද බික්කවේ බික්කෝ අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා නිසීදති කියලා. මොකද්ද මේ පණිවිඩය තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආරණ්‍යගත වෙන්න, රුක්කමූලගත වෙන්න, ශුන්‍යාගාරගත වෙන්න කියන එක. අපි දන්නවා මේ ලෝකේ හැමතැනම ආරණ්‍ය සේනාසන නිර්මාණය කරලා නැහැ. හැමතැනම අපට ඕන විදියට ගස් පීටලා නැහැ. අපට ඕන විදියට ජීවත් වෙන්න මේ දේශය තුල ප්‍රදේශය තුල අපට පරිසරය සැකසීලා නැහැ. එහෙනම් ආරණ්‍ය ගතෝවා, රුක්ක මූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා කියන මේ කායානුපස්සනාවේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය කුමක්ද කියලා බලනකොට අපට පෑදිලිව පේන තවත් කාරණාවක් තමයි මේ ධර්මතාවය අපි සුණාපරන්තට ගින් දේශනා කෙරුවොත් ඒ මිනිස්සු ආනවා රුක්කයක් මේ ලෝකයේ කිසිම තැනක පේන්න නැහැ. එහෙනම් මොනවද මේ රුක්ක මූල ගතෝවා කියලා කියන්නේ? ආරණ්‍යයක් අපට පේන තෙක්මානයක නැහැ. අපි දන්නා තරමින් නැහැ. එහෙනම් කොහාටකින් ආරණ්‍ය ගත වෙන්නද? ශුන්‍ය කියලා කියන්නේ සුණාපරන්තේ වැලි විතරයි තියෙන වෙන මොකවත් නැහැ. බඩමුට්ටු මොකවත් නැති සැප සම්පත් නැති මේ වගේ ශුන්‍ය වෙච්චරට වඩා තවත් ශුන්‍ය වෙන්න යමක් මේ ලෝකේ ඉතුරු වෙලා තියෙනවද කියලා ප්‍රශ්න තුනක් නිර්මාණය කෙරුවොත් ඒකට උත්තර දෙන්න අපි අපෝසත් වෙනවා කුමක් නිසාද තථාගතයන් වහන්සේගේ සෑම තථාගත වචනයකටම භෞතික වශයෙන් අපට උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ අපි ප්‍රායෝගිකව භෞතික උත්තර හොයනවා අපට කට උත්තර නැති උත්තරේ විතරයි අපට හම්බෙන්නේ. එනම් මේක ලෝකෝත්තරව හොයනවා නම් ලෝකෝත්තරව වලට විසඳුම් හොයනවා නම් ඒකාන්ත වශයෙන්ම උත්තර 32ක් හම්බෙනවා. ඒකෙන් පළවෙනි උත්තරය තමයි ආරණ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා මේ ධර්මතාවය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බැලුවොත් මේක සිත සම්බන්ධයෙන් ධර්මතාවය. එහෙනම් මේ සිතයි ආරණ්‍යගත කරන්නේ කය නෙමෙයි. සිතයි රුක්කමූලගත කරන්නේ කය නෙමෙයි. සිතයි ශුන්‍යාගාරගත කරන්නේ කය නෙමෙයි. එහෙනම් මේ ධර්මතාවයට අනුව අපි මේ ලෝකයේ කොයි තැනක මොන පරිසරයක මොන ප්‍රදේශයක ජීවත් වුණත් ඒ ප්‍රදේශය ආරණ්‍යයක් බවට පත් කරගන්න ඕනේ. ආරණ්‍ය කියලා කියන්නේ ඒකේ අර්ථය තමයි අරණ්‍ය කියන තේරුම අරණ්‍ය කියන එකේ අර්ථය තමයි වනවාසී උදකලා වෙච්ච ප්‍රදේශයක කියන අර්ථය. අරණ්‍ය කියලා කියන්නේ කැලෑව කියන අර්ථය. ආරණ්‍ය කවදාවත් ගම් මැදක හදන්නේ නැහැ. හේතුව එම ඇදුවොත් ඒකට පන්සලක් කියලා කියන්න ඕනේ ආරණ්‍ය කියන අර්ථය දෙන්න බෑ. එනම් විශාල වන ප්‍රදේශයක උදකලාවේ යම්කිසි ස්වාමීන් වහන්සේලාට වැඩහින්න ස්ථානයක් හදනවා නම් ඒකට පන්සල කියන්න බෑ. එනම් අරණ්‍ය කියලා කියන මේ වර්තය තුලින් මේ උදකලා වෙච්ච කැලෑ පරිසරයක් කියන එක තමයි පෙන්වන්නේ. එනම් අරණ්‍යගතෝවා තුලින් අපගේ සිත අපි උදකලා කරන්න ඕනේ. රුක්කය මූලය කියලා කියන්නේ රුක්කය කියලා කියන ගස මූලය කියලා කියන යට. එහෙනම් ගාක් යට ඉන්නවයි කියලා කියන්නේ අපි ඒ ගාට යටත් වෙනවා, කීකරු වෙනවා, තැම්පත් වෙනවා කියන අර්ථය. රුක්ක මූලේවා රුක්ක මූල ගතෝවා කියන මේ අර්ථ දෙක අපි ගවේෂණය කරලා බලනකොට මේ ගාහක් යට තැම්පත් වීම, ගාට අනුගත වීම, ගාට යටහත් වීම කියන ඒ අර්ථය කියන්නේ එහෙනම් ලෝකෝත්තරව මේ ගහ කොහෙද තියෙන්නේ කියලා බැලුවාම මේ බඹයක් විතර උස තියෙන මේ කයට තමයි මේ රුක්ක කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. බඹයක් විතර උස තියෙන මේ කයට අනුගත වෙන්න, යටාත් වෙන්න, සීමා වෙන්න කියන එක තමයි රුක්ක මූලගතෝවා කියන අර්ථයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ශුන්‍යාගාරගතෝවා කියලා කියන්නේ කොමක්ද කියලා බලනකොට අපට පෑදිලිව පේන පේනවා අල්පේච්ඡ වෙන්න කියන එක. එහෙනම් භික්ෂුවක් මේ ලෝකේ කායානුපස්සනාවට අනුව වායුතරලේ අවබෝධය ලබන්න නම් එයා මොනවද කරන්න ඕනේ කොයි විදියටද ජීවත් වෙන්න ඕනේ කියලා කල්පනා කරලා බලනකොට අපට පෑදිලි වෙනවා එයා උදකලා කෙනෙක් වෙන්න ඕනේ උදකලා භික්ෂුවකට අම්මා තාත්තා ඉන්නවද ඥාතියෝ ඉන්නවද? ගෙවල් දොරවල් තියනවද කියලා බැලුවම මොකවත් නැහැ. හේතුව හැම දෙයක්ම අත්හැරිලා. එහෙනම් අද අපි සමාජයේ ජීවත් වෙනකොට අපේ අම්මා අපේ තාත්තා අපේ ඥාතිය අපේ දරුවෝ කියලා සම්බන්ධකම් පවත්වනවා නම් අපි ඒගොල්ලොත් එක්ක ගනුදෙනු කරනවා නම් ඇත්තටම අරණ්‍යගත වෙලා නැහැ. එයා තාම නිවෙස්ගත වෙලා. එමනම් තමන් gedaraක ඉන්නවා කියන පරිසරය තුල තමයි ඉන්නේ. භික්ෂුවක් එහෙම ජීවත් වෙන්නේ නිවන් දකින්නට ඉපදීම නවත්තන්න වෑයම් කරන ඒ ආර්ය ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන්ම මේ බැඳීම් වලින් කැඩිලා ඒ අය අත්හැරලා තමන් වහන්සේ සම්පූර්ණයෙන්ම උදකලා පරිසරයකටපත් වෙනවා මානසිකව. එහෙනම් උදකලා පරිසරයටපත් වෙච්ච කෙනෙක් කොහෙද ජීවත් වෙන්නේ? එයා ආරණ්‍යගත වෙලා. එහෙනම් තම තමන්ට ගෙවල් වල ඉඳගෙනම ආරණ්‍යගත වෙන්න පුළුවන්. තමන් ජීවත් වෙන පරිසරයම ආරණ්‍ය බවට පත් කරගන්න පුළුවන්. තමන්ට සුදුසුයි නුසුදුසුයි කියන ඕනම තැනක් ආරණ්‍යයක් බවට ආරණ්‍ය භූමියක් බවට පත් කරගන්න පුළුවන්. මේක මානසිකව ඇදෙන ලෝකෝත්තර කතාවක්. එහෙනම් ආරණ්‍යගතෝවා කියලා කියනකොට උදකලා විය යුතුයි. තනි විය යුතුයි. තමන් වෙන්වෙච්ච ස්වභාවයකටපත් විය යුතුයි කියන අර්ථය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නවා ආරණ්‍යගතෝවා කියලා කියන්නේ උදකලා ජීවිතයක් ගත කරන්න ලෞකිකත්වයෙන් වෙන්වෙච්ච ජීවිතයක් ගත කරන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඇත්තටම උදකලා වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි දැනුවත් වෙ යුතුයි. භික්ෂුවට එම ආවට ගියාට උදකලා වෙන්න බෑ. එහෙනම් මේ උදකලා මට්ටමේ දෙවනි මට්ටම තමයි දෙවනි හාරණ්‍ය තමයි අපේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් උදකලා වීම. කිසිම ගනුදෙනුවක් නැතුව සම්බන්ධකමක් නැතුව ඇලීමක් ගැටීමක් නැතුව ඉන්නකොට අපි උදකලා කියලා කියනවා මේ ආයතන අයම ඒ ආකාරයට පත් කළාම එයා උදකලා ජීවිතයක් ගත කරන ආරණ්‍යගත වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේ නමක් ආරණ්‍යගත වෙලා උන්වහන්සේ කලබලකාරීත්වයෙන් කටයුතු කරනවා නම් ඉපදීමට වැඩ කරනවා නම් ගොඩාක් කෙලෙස් ධර්මයන් නිර්මාණය කරනවා නම් ආරණ්‍යයක් තුල හිටියත් උන්වහන්සේ ආරණ්‍යයක නෙමෙයි ඉන්නේ කියන తත්වයේ මිනිසුන්ට පේනවා. ඇයි මේ වැඩ රාජකාරී එකක්වත් ආරණ්‍යයට ගැලපෙන්නේ එහෙනම් උදකලාව කියන එක මේ කයට සීමා වෙච්ච එකක් නෙමෙයි සිතට සීමා වෙච්ච එකක් නෙමෙයි කය සිත වචනය කියන තුනටම සීමා වෙච්ච එකක්. එහෙනම් උදකලා ජීවිතය මේ ආයතන අයතුලින්ම අපිට දකින්න ලබන්නට ඕනේ. එහෙනම් අපි ඇසෙන් මේ ලෝකෙ දිහා බලනකොට උදකලා ස්වභාවය තියෙන්න ඕනේ. හැම දෙයක්ම වෙන් වෙච්ච ස්වභාවය තියෙන්න ඕනේ. ඇලීමකින් ගැටීමකින් තොර වෙච්ච ස්වභාවයක් තියෙන්න ඕනේ. ලෝභ, දේශ, මෝහ, රාග කියන මේ ක්ලේශ ධර්මයන්ගෙන් වෙන් වෙච්ච ස්වභාවයක් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි ඇත්තටම මේ S2 අරණ්‍යගත වෙන්නේ. එහෙනම් අපේ S2 අපට පුළුවන්කම තියෙනවා ආරණ්‍යගත වෙන්න. මේ නාම රූප වලින් නිර්මාණය වෙච්ච මේ ලෝභ දේශ මොහ වලින් වෙන් වෙලා අපට පුළුවන්කම තියෙනවා උදකලා ජීවිතයක් ගත කරන්න. එහෙනම් ඇස් වලින් උදකලා ජීවිතයක් ගත කරනවා නම් එයා ඇස කියන ඉන්ද්‍රියට ආයතනයට සාපේක්ෂව එයා උදකලා වෙච්ච ආරණ්‍ය ගත වෙච්ච කෙනෙක්. එහෙනම් ආයතනයක් උදකලා වෙලා නම් අනිත් ආයතනයේ කාර්යබහුල වෙලා නම් ඒ ආයතනයට සාපේක්ෂව එයා තාම උදකලා වෙලා නැහැ. අරණ්‍ය ගතෝවා කියලා කියන ධර්මතාවය අපි ලබාපු මිනිසත් භවයේ අපේ ප්‍රායෝගිකව වඩන්න ඕන ධර්මතාවයන් මේක කමඨාණං සතර සටිපට්ඨානේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන මේ ප ဋ ාණය අපගේ ජීවිතයේ ප්‍රායෝගිකව වඩලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන පළවලට පත් වෙන්න දේශනා කරපු ධර්මයන් එනම් මේ කායානුපස්සනාවේ අරණ්‍ය ගතෝවා කියන ධර්මතාවය තුළින් අපේ කන් වලට ඇහෙන දේවල් වලින් තරහා ඇති වෙනවනම්, ద్వේෂය ඉපදෙනවනම්, ලෝභය ඉපදෙනවනම්, වෛරය ඉපදෙනවනම්, ඒ මීරිභාවයේ සුන්දරභාවයට රාගය ඉපදෙනවනම්, අකමැත්ත කැමැත්ත ඇති වෙනවනම්, ඇලීම ගැටීම අට ගන්නවනම්, දුක දැනෙනවනම්, සතුට දැනෙනවනම්, ඒ කියන්නේ එයාගේ ඒ කන් දෙක රුක්ක මූලගත වෙලත් නැහැ ආරණ්‍යගත වෙලත් නැහැ ශුන්‍යාගාරගත වෙලත් නැහැ එහෙනම් අපි දන්නවා මේ සෝත ප්‍රසාදය කියන මේ ප්‍රසාදය තුල ඕනතරම් කර්ම තැම්පත් වෙලා තියෙනවා මුම්පියලි ඇටයක් වාගේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ චක්කුව කියන එක චක්කුවක් නෙමෙයි ඒක චක්කු කර්මයක්. එහෙනම් ජීවා කියලා කියන එක ජීවා නෙමෙයි මේ ජීවා ප්‍රසාදය කියලා කියන්නේ ප්‍රසාදය කියලා කියන කර්මයට, ඡන්දයට, කැමැත්තට මම අසවලාට ප්‍රසාදයි අසවල් ආරණ්‍යයට මම ප්‍රසාදයි. ආවල් කාරණාවට මම ප්‍රසාදයි. ආවල් ව්‍යංජනයට මම ප්‍රසාදයි. ප්‍රසාදය දෙනවයි කියලා කියන්නේ කැමැත්ත දෙනවා. සන්තෝෂය පළ කරනවා. එහෙනම් මේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ මොනවද? මේ චක්කුවේ කර්මානුරූපී ඇති වෙලා තියෙන ඡන්දය, කාම ඡන්දය, කැමැත්ත එහෙනම් සෝත ප්‍රසාදය කියලා කියන්නේ ඇයෙන දේවල් තුලින් අපට තියෙන ඡන්දය, කාම ඡන්දය එහෙම නැත්නම් කැමැත්ත ප්‍රසාදය. එහෙනම් ජීවා ප්‍රසාදය, ගාහන ප්‍රසාදය, පොට්ටබ්බ ප්‍රසාදය කියලා ගත්තාම මේ හැම දේ තුලින්ම අපි කැමති දේවල් කියලා එකක් එකතු කරගෙන තියෙනවා ඒ කර්මයට තමයි තථාගතයන් වහන්සේ ප්‍රසාදය කියන අර්ථය දීලා තියෙන්නේ එහෙනම් අපේ ඇස් අපි දකිනකොට අපට පේන්නේ අපි කැමති දේවල්. මම ගස් කපන්න කැමති නම් මොන මොන ගස්ද කපන්න සුදුසු මොන මොන ගස් වලින්ද වැඩිපුර ලී ලැබෙන්නේ ඒ විදිහටයි පේන්නේ හේතුව ඒ ප්‍රසාදයේ කියන කාම ඡන්දය ඒ චක්කුවේ තියෙන කර්මය මං හදාගෙන තින්නේ මට ඕන විදියට ඒ නිසා තමයි පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝ ඊති මේ ලෝකේ එක් එක්කෙනාට තම තමන්ගේ නැනුවනට අනුව ප්‍රඥාවට අනුවයි මේ ධර්මයේ වැටහෙන්නේ කියලා දේශනා කළේ. මේ තථාගත පණිවිඩය තුලින් බලනකොට යම්කිසි විඥානයක් මේ ලෝකේ දිහා බැලුවේ කොයි විදියටද යම්කිසි විඥානයක් මේ ලෝකේ දේවල් සවන් දුන්නේ කොයි විදියටද යම්කිසි කෙනෙක් මේ ලෝක සත්වයාට කතා කරලා පුරුදු වෙලා තින්නේ කොයි විදියටද? යම්කිසි කෙනෙක් මේ ලෝකයේ ඉපදිච්ච හැම භවයකම ඇසුරුනේ කොයි විදියටද? ඒ අනුව කර්මය නිර්මාණය වෙලා බලනවා කියන්නේ ක්‍රියාපදයක් ඇහෙනවා කියන්නේ ක්‍රියාපදයක් කතා කරනවා කියන්නේ ක්‍රියාපදයක් දැනෙනවා කියන්නේ ක්‍රියාපදයක් ඇඟෙනවා කියන්නේ ක්‍රියාපදයක් ඒ කියන්නේ හේතුව තමයි මේ ක්‍රියාව කියලා කියන එක අපි මේ ආයතන අයතුලින් පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූත වලින් නිර්මාණය වෙච්ච මේ නාම රූපات එක්ක ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනු කරන සෑම මොහොතක් ගානේ අපි කර්මයක් නිර්මාණය කරනවා ඒකට හේතුවයයි කියනවා චේතනාම් වික්කවේ කම්මං වදාමි චේතනාවට අනුවයි කර්මය නිර්මාණය වෙන්නේ එහෙනම් චේතනාව හේතුව නේද එහෙනම් අපි මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන එක හේතුඵල දාම කියන එක. භාග්‍යතු වහන්සේ මේ කාතාව තුළින් කියන්නේ මේ ලෝකයේ හැමතැනම හේතුඵල දාමක් පවතින බව. එහෙනම් චේතනා කියන හේතුව හැදුවත් ඒකාන්ත වශයෙන්ම කර්මය කියන ඵලය හැදෙනවා. එහෙනම් යාට දුක හෝ සැප හෝ අනිවාර්යයෙන්ම ලැබෙනවා. එහෙනම් අපි චක්කුවේ තියෙන ප්‍රසාදය මොනවද? අපේ කාමච්ඡන්දය. අපි මේ සසරේ බලන්න කැමති මොනවද? බැලුවේ මොනවද? බලලා එකතු කරගත්තේ මොනවද කියන මේ කර්මයේ එකතුව තමයි මේ ප්‍රසාදය කියන නමින් තැම්පත් වෙලා තියෙන චක්කුවට පිටිපස්සෙන්. අපි මේ ලෝකේ අපට ඕන දේවල් ශ්‍රවණය කරලා අපි කැමති දේවල් ශ්‍රවණය කරලා ගොඩාක් දේවල් මේ කන් වලින් අපි එකතු කරලා තියෙනවා. ඒක තමයි මේ සෝත ප්‍රසාදය කියලා කම්බරේට පිටිපස්සෙන් තැම්පත් වෙලා තියෙන කර්මය. ජීවා ප්‍රසාදය කියලා කියන්නේ රසවත් දේවල් කාලා හමීරි දේවල් ප්‍රතික්ෂේප කරලා අපි කැමැති කැමැති දේවල් කරුණාකාරණා කතා කරලා අපි මේ දිව තුල කර්මයක් ඇති කරගත්තා මේක තමයි ජීවා ප්‍රසාදය කියලා මේ දිවේ තියෙන තට්ටුවට යටින් තැම්පත් වෙලා තියෙන කර්මානුරූපී ස්වභාවය මේ ගාන ප්‍රසාදය කියලා කියන්නේ ගඳට කැමති වෙලා සුවඳට අකමැති වෙලා සුවඳට කැමති වෙලා ගඳට අකමැති වෙලා සමහර අය ඉන්නවා ගඳට අකමැති සුවඳ ඕන තරම් හිඹල බලනවා ගඳ තින පැත්තටවත් යන්නේ සමහර කට්ටිය දාඩියෙන් පිරීලා හරි ගඳයි ඒක හිඹලත් බලනවා සමහර දේවල් අපිරිසිදු දේවල් තිබුණාම හිඹල බලනවා මොන වගේ ගඳක්ද කියලා කියන ගඳට කැමති එහෙනම් මේ විදියට ගඳට හැලිලා ගඳට ගැටිලා සුවඳට ඇලිලා සුවඳට ගැටිලා මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් ලෝභ දේශ මොහ රාග ඕනතරම් ඇදුවා ඇලීම් ගැටීම් ඕනතරම් නිර්මාණය කළා ඒ හැම එකක්ම ගාන ප්‍රසාදයේ වශයෙන් මේ නාසය තුල කර්මානුරූපිය සැකසিলা ඉතුවක්කාරකමින් කටයුතු කළා මාන්නයෙන් කටයුතු කළා ආංකාරයෙන් කටයුතු කළා අපිට ඕන විදිහට අපි ජීවත් වුණා අපට ඕන විදිහට අපේ ජීවිතයට තීරණ ගත්තා මේ හැම දෙයක්ම පොට්ටබ්බේ තුල තියෙන කර්මය චර්යාව තුලින් නිර්මාණය වෙන කර්මය මේක මේ පොට්ටබ්බේ තැම්පත් වෙලා ඒක ඥානගත වෙලා සෑම සෛලයකම මේක තැම්පත් වෙලා එක අතින් දන් දීලා පුරුදු වෙච්ච කෙනාට අත් දෙකින් දෙන්න බෑ. දෝතින් යාට පුරුදු වෙලා නෑ. එයා එක අතින්මයි පූජා කරන්නේ. එනම් වැසිකිලි කැසිකිලි වලට පාවිච්චි කරන වම් අතෙන් දන් දීලා පුරුදු වෙච්ච කෙනාට දකුණු අතින් දෙන්න බෑ. යා වම් අතින්මයි දෙන්නේ. අත් දෙකෙන් දන් දීලා පුරුදු කෙනා දෝතින් අරගෙන අත් දෙකෙන් පූජා කරනවා අත් දෙකෙන්ම දන් දීලා පුරුදු නැති කෙනා හැමෝම දම් බෙදනවා එයා අත් දෙක බැඳගෙන බලාගෙන ඉන්නවා එයාගේ අත්වල ඒ සෛලවල ඥානවල දාහණය පිළිබඳ කිසිම තොරතුරක් ඒ පොට්ටබ්බ ප්‍රසාදයේ තැම්පත් වෙලා නැහැ සමහර අයගේ කකුල්වල ඒ පොට්ටබ්බ ප්‍රසාදයේ තියෙන්නේ වැරදි තැන්වලට යන්න, වැරදි දේවල් කරන්න, අනවශ්‍ය විදියට ගමන් යන්න. එහෙනම් එයාට යාපත් ගමන් මොකවත් යන්නේ නැහැ. එහෙනම් එක ගමක හිඳලා අවුරුදු 40 50 ජීවත් වෙලා තාම විහාරයකට සේනාසනයකට පය නොතබපු අය කොච්චර ඉන්නවද මේ ලෝකේ. එහෙනම් එයාගේ කර්මය ඒ විදිහට සැකසিলা නැහැ. ඒ පාදවලින් ඒ පූජා භූමියට ඇතුල් වෙන්න. ඒ වගේම තමයි සමහර අයගේ පාදවල තියෙන කර්මය සම්පූර්ණයෙන්ම ධර්මානුකූලව සැකසিলা එයා වේර විහාර පන්සල්වලමයි ගැවසෙන්නේ එයා සියලෝම සේනාසන ගානේ ඇවිදිනවා එයා කිසිම අනවශ්‍ය ගමනක් යන්නේ නැහැ එහෙනම් අපි දැක්කා මේ අරණ්‍ය ගතෝවා කියන උදකලා භාවය මේ ආයතන අයට සම්බන්ධ එකක් අපගේ ආයතන අයතුලින්ම අදා ගන්න ඕන කර්මයක් මේක. එහෙනම් අපි කර්මයක් ඇදුවා මේ හැම දෙයකටම හේතුඵල දාමට අදාළ කර්මය නැවත කර්මයක් අදනවා ඒ කර්මය තමයි මේ හේතුඵල දාම ආයතන අයතුලින් නිර්මාණය නොවන්නා වූ කර්මය නැවත දන්න ඕනේ. ඒක තමයි අරණ්‍ය ගතෝවා කියන එක තුලින් තථාගතයන් වහන්සේ ගොඩාක් ගැඹුරින් දේශනා කරන්නේ. එහෙනම් අපි මේ චක්කුවෙන් බලන සෑම මොහොතක් තුළම මේ නාම රූප දකින්නකොට ඇලීම් ගැටීම් ඇති වෙනකොට ලෝභ දේශ මොහ රාග ඇති වෙනකොට අපි මේක තුලින් කර්ම හැදෙනවා. ඇයි ලෝභය කියලා කියන්නේ චේතනාවන්, ద్వේෂය කියන්නේ චේතනාවන්, රාගය කියන්නේ චේතනාවන්, වෛරය කියන්නේ චේතනාවක්. මේ සෑම චේතනාවකට අනුවම කර්මයක් නිර්මාණය වෙනවා උදකලා වෙලා නැහැ එයා කාර්ය බහුල වෙලා එහෙනම් අපි මේ ලෝකෙ දිහා බලනකොට උදකලාවෙන් බලන්න නම් කිසිම දෙයක් තුලින් චේතනාවක් නිර්මාණය නොවන විදිහට භාවිතා කරන්න පුළුවන් නම් දැක්කා දැක්කා පමණයි කියලා නවතිනවා නම් දැකපු දේවල් මතක තියාගන්න නැත්නම් මොනවද මම බලන්න ඕනේ කියලා උවමනාවෙන් බලන්න නැත්නම් පේන දේවල් පිළිබඳ උවමනාවකුත් නැත්නම් කරුණාකාරණා විමසන්න එයා තමයි ආරණ්‍ය ගත වෙච්ච තථාගත ශ්‍රාවක ශ්‍රාවිකාවක් බවට පත් වෙන්නේ. එහෙනම් අපි දැනගත්තා අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම කොහොමද ආරණ්‍ය ගත වෙන්නේ? කොහොමද අපි මේ කය උදකලාවේ පවත්වා ගන්නේ? එහෙනම් අපේ කන් වලට ඕනතරම් ශබ්ද හෙනවා. දැන් මෙතනට සුනකේ කැවිලා බිම පෙරලිලා කෑ ගාලා බුරන්න පටන් ගත්තොත් අපේ ඇස් දෙක යන්නේ එයාට වතුර ටිකක් දෙන්නද කෑම ටිකක් දෙන්නද එහෙම නැත්නම් පොළු කැල්ලක් තියෙන්නේ කොහෙද ගල් කැටයක් තියෙන්නේ කොහෙද gadol භාගයක් ඉක්මනට ගන්න පුළුවන් තැන කොහෙද කියලා නේද අපි ඇස් දෙක යන්නේ එහෙනම් මේ ශබ්දයේ කන් දෙකට එනකොට අන්න द्वේෂය කියන චේතනාව නිර්මාණය කළා දෝමනස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත ද්වේෂ සාගත අසංකාරික සිතක් නිර්මාණය කළා චේතනා මික්කවේ කුමක්ද කර්මය වේ එහෙනම් අපි චේතනාව නිර්මාණය කළා ද්වේෂසාගත කර්මය කොට නැගිලා ඉවරයි මේ කන් දෙකට ඇවිච්ච ඒ සුනකයාගේ ශබ්දය තුලින් අපි උදකලා පරිසරයෙන් අයින් වෙලා අපගේ කන් දෙකෙන් අපි කලබලකාරීත්වයක් ඇති කරලා ලෝභ දේශ මොහ රාග ඇති කරගෙන අපි දැන් කර්මයක් නිර්මාණය කරලා ඉවරයි එහෙනම් අපේ කන් දෙක උදකලා පරිසරයක පවත්වා ගන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ ආරණ්‍ය ගත වෙලන්ට ඕනේ. මේ කන් දෙකෙන් කිසිම මොහතක කර්මයක් නිර්මාණය වෙන්න බැරි වෙන්න ඕනේ. එහෙම ඉන්න පුළුවන් නම් තමයි එයාගේ කන් දෙක උදකලා වෙන්නේ ආරණ්‍යගත වෙන්නේ. එහෙනම් මේ ආරණ්‍ය කියලා කිව්වාම වේර විහාර තියෙන, කුටි තියෙන, වතුර පාසුකම් තියෙන ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්න තැනක් කියලා අපි දැනගෙන ඉන්නවා. එහෙනම් ඒ තථාගත පණිවිඩයට අපි විරුද්ධ වුණාද? එහෙම නැත්නම් මේ ආරණ්‍ය කියන එකට අලුත් නිර්වචනයක් දීලා ආරණ්‍ය අර්ථය වෙනස් කළාද කියලා බැලුවාම නෑ. එහෙම කිසිම වෙනසක් වෙලා නෑ. තථාගතයන් වහන්සේගේ ධර්මය තවත් උපදම්මා අලංකාර කළා එහෙනම් අපේ ඇස් දෙකේ අපේ කන් දෙකේ ආරණ්‍යයේ ස්වභාවය පවතින්න ඕනේ. තථාගතයන් වහන්සේගේ විහාරයේ අපි කියක නිතරම ಗುಣධර්ම වඩනවා. අපි මල් පාන් පූජා කරනවා, දෑත් ගිලම්පස පූජා කරනවා, ආහාර පාන පිරිකර පූජා කරනවා. එහෙනම් විහාරස්ථානේ අපි කරන්නේ සියලෝම දේවල් පූජා කිරීම. එහෙනම් ඇස් දෙක තුල ආරණ්‍ය ස්වභාවය තියෙන්න නම්, උදකලා ස්වභාවය තියෙන්න නම්, කිසිම දෙයක් අල්ලා නොගෙන ඉන්න නම් පූජා කිරීමේ ස්වභාවය තියෙන්න ඕනේ විහාර ස්වභාවය තියෙන්නට ඕනේ එහෙනම් කන් දෙකට ශ්‍රවණය වෙන සෑම දෙයක්ම අපි අල්ලාගෙන අසුවල් සුනකයාට ගහන්නට ඕනේ. අසුවල් රිලවා පන්නන්නට ඕනේ. ආවල් කෑඳත්තා එලවන්නට ඕනේ. හේතුව මේ ශබ්දය අපට කරදරයි. මේ කට්ටිය නිසා අපේ භාවනාවට කරදරයි. එයා පූජා කරලාද අල්ලාගෙනද කියලා ඇහුවාම එයා පූජා කරනවා කියලා ගොඩාක් දේවල් අල්ලාගෙන එහෙනම් කන් දෙකට එන ශබ්ද හැම දෙයක්ම අපි දන් දෙනවා පූජා කරනවා කිසිම දෙයක් අල්ලා ගන්න කිසිම දෙයකට බැඳෙන්න එයා තමයි තථාගතයන් වහන්සේගේ ශාසනය තුල උදකලා වෙච්ච විහාරයේ ස්වභාවයටපත් වෙච්ච කෙනා එහෙනම් මේ ආරණ්‍ය තුල තවත් ස්වභාවයක් තියෙනවා කුටි තින ස්වභාවයක් කුටිවල වැඩ වාසය කරන්න පුළුවන් ස්වභාවයක් එහෙනම් දැක්කා දැක්කා පමණයි ඇවුනා ඇවුනා පමණයි එහෙනම් අපි සීමා සහිත වෙලා නේද සීමාවල් හතරක් අපට ඇති වෙලා එහෙනම් කනට හැෙන දේවල් කනෙන් නවත්තනවා ඒක එළියට දාන්නෙත් නෑ ඇතුළට ගන්නෙත් නෑ එහෙනම් කුටිගත වෙලා එහෙනම් කුටියක ස්වභාවයක් මේ ආයතනය තුල පවතිනවා විහාරයක ස්වභාවයක ආයතනය තුල පවතිනවා එහෙනම් මේ අශෝබන දර්ශනය දැක්කා ඒ වෙලේම අත්හැරියා එහෙනම් පූජාවක් පැවැත්තලා දන් දුන්නා ධර්මානුකූල දෙයක් දැක්කා. ඒක ධර්මානුකූලව ඒක දැක්කා අවබෝධ කරගත්තා. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒකත් දන් දීලා අත්හැරියා. එහෙනම් මේ විදියට අපට ඕන තරම් දේවල් පූජා කරන්න පුළුවන් දකින දකින දේවල් වලින් කර්ම ඇති නොවෙන්නට අපට අත්හරින්න පුළුවන් ඒ වගේම තමයි හැයෙන හැම දෙයක් තුලින්ම අපට විහාරයක තියෙන ස්වභාවයට අනුව තථාගතයන් වහන්සේට පූජා වේවා තථාගතයන් වහන්සේ සමානයි ධර්මයට මේ ධර්මයටම පූජා වේවා මේක දැක්කේ මම නෙමෙයි මේක හැයෙන්නේ මට නෙමෙයි මා තුල පවතින විඥාණයට කමඨාණක් වශයෙන් මේක ඇෙන්නේ මා තුල නිවන් දැකීම පිණිස ධර්මයක් මේ ඇෙන්නේ පේන්නේ කියලා අපට මේ සෑම දෙයක්ම ධර්මානුකූලව පූජා කරන්න පුළුවන් අන්න බලන්න එයාගේ විහාර ස්වභාවය ඒ උදකලා ස්වභාවය ආරණ්‍ය ස්වභාවය නිර්මාණය වෙනවා බෝධියකුත් තියෙනවා මේ ආරණ්‍ය තුල මොනවද මේ තියෙන බෝධිය කියලා බැලුවාම තථාගතයන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේ තැන්පත් කරපෝ ඒ උත්තරීතර පූජනීය වස්තුවක් තමයි මේ බෝධිය එහෙනම් චෛත්‍යකුත් තියෙනවා. ඒක තථාගතයන් වහන්සේගේ ਸਰවඥ ධාතුන් වහන්සේ තැම්පත් කරපු උත්තරීතර පූජනීය වස්තුව. එහෙනම් බෝධිය දකින හැම මොහොතෙම තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාව සීවෙන්නේ නැද්ද? ඒ මාබෝසතාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ සීවෙන්නේ නැද්ද? බෝධිය දිහා දකිනකොට තථාගතයන් වහන්සේ අරියත් වෙනකන් බුද්ධත්වයට පත් වෙනකන් උදව් උපකාර කළා. එහෙනම් මටත් උදව් උපකාර කරයි මේ බෝධියේ පීඨ මට තියෙනවා මේ බෝධිය මට උපකාර කරනවා කියන අවබෝධය අපට ඇති වෙලා නේද? එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපගේ ආරණ්‍ය ස්වභාවය මේ ආයතන අය තුලම තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අරඤ්‍ය ගතෝවා කියලා කියන්න පුළුවන්. එහෙනම් මේ ගොඩනැගිලි වලට තමයි අරඤ්‍ය ගතෝවා කියලා කියන්නේ. ගොඩනැගිලි වල ඉටියාම රාත් වෙනවා නම් එහෙනම් මේ ගොඩනැගිලි ඇතුලේ ඉන්න සියලෝම පින්වතුන් රාත් වෙන්න එපාය. සියලෝම සංඝයා රාත් වෙන්න එපාය. එහෙම දෙයක් සිදු වෙන්නේ නැහනේ. එහෙනම් මේ ලෝකයේ ආරණ්‍ය කියන එක අපට ඇස් ඇරියොත් පමණයි පේන්නේ. ආරණ්‍ය කියන ස්වභාවය අපට ඇස් ඇරලා බලනකොට විතරයි අවබෝධ වෙන්නේ. එහෙනම් ඇස්වාලා තපස් රකින තාපසයා මේ දකින ආරණ්‍ය මොනවද? මේක ලෝකෝත්තර ආරණ්‍ය ආරණ්‍ය ගතෝවා කියලා කියන්නේ භෞතිකව ඇස්සරලා බලලා ගනුදෙනු කරන එකක් නෙමෙයි. ඇස් පියාගෙන අපි පරියන්කෙන් වාඩි වෙලා උජුං කායන් ඉඳලා ලෝකෝත්තරව දකින ආරණ්‍යයක් ගැන තමයි මේ කතා කරන්නේ. එහෙනම් කනට ඇහෙන හැම දෙයක්ම තථාගතයන් වහන්සේ මේ ලෝකේ ජීවමානව වැඩ වාසය කරනකොට ලබාපු පාරමිතාවක් වශයෙන් දකිනවා නම් ಗುಣධර්මයක් වශයෙන් දකිනවා නම් අන්න මේ සෝත ප්‍රසාදයේ තුල චක්කු ප්‍රසාදයේ තුල බෝධින් වහන්සේ නමකුත් වැඩ ඉන්නවා එහෙනම් අපට හැයෙන දේවල්, පේන දේවල් තුලින් අපි ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැයෙනවා නම් අර සර්වඥ ධාතුන් වහන්සේ තැම්පත් කරපු චෛත්‍ය දැන් අපට පේනවා. හේතුව යෝමම් පස්සති යෝ ධම්මම් පස්සති යමෙක් මාව දකිනවා නම් ධර්මයේ දකිනවා. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති යමෙක් මාව දකිනවා නම් ඒ කියන්නේ ආ ධර්මයේ දකිනවා එහෙනම් මේ දැක්ක දේ කමඨාණක් නම් දැක්ක දේ ලෝභ දේශ මෝහ වලින් නිදහස් වෙන්න කමඨාණක් නම් එයා දැක්කේ තථාගතයන් වහන්සේ එහෙනම් ਸਰවඥ ධාතුන් වහන්සේ දැක්කනම් එයා දැන් චෛත්‍යය දැකලා නැද්ද ලෝකෝත්තරව චෛත්‍යයගේ ඇස් දෙකේ තම්පත් වෙලා නැද්ද එහෙනම් කල්පනා කරලා බලනකොට අපගේ ඇස් තුළ සම්පූර්ණ ආරණ්‍ය පවතිනවා. මා කරුණාවෙන් අපි මේ ලෝක සත්‍යදියා බලනකොට මේ මා කරුණාවෙන් මේ ගස්කොලන්දියා බලනකොට අන්න බලන්න කරුණාවට සමාන කරලා තිනවා තෙතමනය එහෙනම් මේකේ වතුර පාසුකනුත් තියෙනවා සියලෝම දෙනා සිසිල් වෙනවා මා කරුණාවෙන් කතා කරන සෑම වචනයක් තුළින්ම ඒ මිනිසුන්ගේ කය සිසිල් වෙලා යනවා ජල පද්ධතියකුත් තියෙනවා මේ ආරණ්‍ය තුල. එහෙනම් අපි බලනකොට බඹ තුනයි බලන්නේ අඩි තුනයි බලන්නේ. එහෙනම් බඹයක් විතර ඉස්සරහාට අපි පාර බලාගෙන බොහොම සංවරව යනවා වටපිට බලන්නේ නැහැ. එහෙනම් මේක තුළින් අපි යම්කිසි සිතවිල්ලක් දැක්කාම ඒ සිතවිල්ලෙන් වටපිට බලන්නේ නැහැ. හරියට මේ සිතවිල්ලට සමවැදිලා එක අරමුණෙන් ඉන්නවා. යමක් දැක්කාම දැක්ක දේ විතරයි දැකගන්නේ. ඒ දේ තුලින් ලෝභ දේශ මොහ රාග හදන්නේ නැහැ. බලන්න අසුවලා අසංවර ලෙස ඇඳගෙන ඇවිල්ලා අසුවලාගේ පුතා දුව අසංවර ලෙස ඇසිරෙනවා අසුවල් දේ ආරණ්‍යට ඔබින්නේ කියලා අපි දකිලා ඒ දැකපු දේ තුලින් ලෝභ දේශ මොහ රාග අනන්ත අප්‍රමාණ ඇති වෙලා තියෙනව නේද එහෙනම් මේ ඇස් දෙකෙන් අපි දකිනකොට එහාට මෙහාට බලන්නේ නැතුව දැක්ක දේ දැක්කා පමණයි කියලා ඉතින් නතර වෙනවා නම් පිරිසිදු මාවත් මේකේ තියෙනවා මේ ආරණ්‍ය භූමිය තුල අපට ගමන් කරන්න මලු තියෙනවා, පාරවල් හදලා තියෙනවා. එහෙනම් ඒකෙන් පිටට අපි යන්නේ නැහැ. උදකලා වෙලා ඒවා හරියට පරිහරණය කරනවා. එහෙනම් සම්පූර්ණ ආරණ්‍යක ස්වභාවය මේක තුල තියෙනවා. එහෙනම් ආරණ්‍ය ගතෝවා කියන ධර්මතාවය තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට දේශනා කරපු නිර්වාණ පණිවිඩයන් එහෙනම් අපි මේ ලෝකෙ දිහා බලනකොට ඒ සෑම මොහොතක් ගානේ අපි තථාගතයන් වහන්සේගේ පාරමිතාවක් වශයෙන් පාරමිතා ගුණයක් වශයෙන් මේ නාම රූප දකින්න ඕනේ මේ ගස් කොළන් වලින් අපි පාරමිතාව දකින්නට ඕනේ. මේ මිනිස්සු දිහා මේ සත්තුන්ගේ ක්‍රියාවලිය දිහා දැකලා මේ පාරමිතාව අපි දකින්න ඕනේ. ලෝභ දේශ මොහ රාග වෛර නිරෝධ කරන, නිරෝධ කරන, එහෙම නැත්නම් ඒවා නැති කරන ප්‍රතිපදාව අපි පුරුදු කරන්න ඕනේ. එනම් බෝසත් චර්යාවේ අපි නිරත වෙලා ඒ කියන්නේ අපි බෝධිය දකිනවා. මේ හැම දෙය තුළින්ම ධර්මයේ දකිනවනම් සෑම නාමයක් රූපයක් තුළින්ම සත්‍යචර්යාවක් තුළින්ම අපි ධර්මයේ දකිනවනම් සර්වඥ ධාතුන් වහන්සේ දකිනවා ඒ කියන්නේ චෛත්‍යය දකිනවා තථාගතයන් වහන්සේ දකිනවා මේ පේන හැම දෙයක්ම අල්ලා ගන්නෙ නෑ අත්තරිනවා. ඇයෙන හැම දෙයක්ම අල්ලා ගන්න අත්තරිනවා. ඒ හැම දෙයක්ම අත්තරලා අත්තරලා උදා උදකලා වෙනවා. ඒ කියන්නේ යා විහාරයකට අනුගත වෙලා දන් දෙනවා අත්තරලා දානවා පූජේමි බුද්ධං කිය කිය හැමදේම තථාගතයන් වහන්සේටත් ධර්මයටත් පූජා කර කර යනවා මොකවත් අල්ලා ගන්නෙ නෑ එහෙනම් කල්පනා කරලා බලනකොට අරඤ්‍ය ගතෝවා කියලා කියන ධර්මතාවය අපිට අපි තුලින් දකින්න ඕන ධර්මතාවයන් අපි තුල නිර්මාණය කරන්න ඕන ආරණ්‍යයක් එහෙනම් අද ඉඳලා අපට කමඨාණක් ලැබුණා අද ඉඳලා ලෝකෝත්තර පණිවිඩයක් ලැබුණා මේ ඇස තුල ආරණ්‍යයක් හදන්න දක්ෂ වෙන්න අද ඉඳලා දක්ෂ නිර්මාණකරුවෙක් වෙන්න මේ ආරණ්‍යක තුල තියෙන සියලෝම ස්වභාවයන් මේ ඇස තුල හද ඉඳලා ගොඩනගන්න නිර්මාණය කරන්න අද ඉඳලා කන්තුල කන්වල ඇතිවෙනා වූ ධර්මතාවයන් තුල ආරණ්‍යයක් අදන්න ආරණ්‍යක ස්වභාවය අදන්න ඒකට දැන් අපට විශේෂ කමඨාණක් ලැබිලා එහෙනම් දිවට ලැබෙන සෑම රසයක් නිසා අපි ලෝභ දේශ මොහ රාග හදාගන්නේ නැද්ද? උදකලා ස්වභාවයක් නැහැ. හේතු හදාගෙන කර්ම හදාගෙන සසර යන ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් එයා ආරණ්‍යගත වෙලා නැහැ. කාර්ය බහුල වෙලා එයා සමාජගත වෙලා එහෙනම් රසවලට වාල් වෙන්න එපා, ලෝභ වෙන්න එපා, අකමැති දේවල් පූජා කරනකොට ද්වේෂ වෙන්න එපා, ඒවට රාග වෙන්න එපා. හැම දෙයක්ම ධර්මානුකූලව දකින්න. මට ලැබෙන සෑම රසයක්ම මාගේ කර්මයට අනුවයි ලැබෙන්නේ. මාගේ කර්මය වෙනස් කරන්න තථාගතයන් වහන්සේටවත් පුළුවන් කමක් නැහැ. හේතුව භාග්‍යතුන් වහන්සේගේ කර්මයවත් උන්වහන්සේ වෙනස් නොකළසේක. එහෙනම් සෑම ආහාරයක් පානයක්ම සෑම ලුණු හැඹුල් රසයක්ම අපගේ කර්මානුරූපී අපට ලැබෙනවා. එහෙනම් ලෝභ දේශ මොහ ඇති නොකර ගනිමු නම් උදකලා ජීවිතයටපත් වෙච්ච ආරණ්‍යගත වෙච්ච ආයතනයක් බවට පත් වෙනවා නේද අපේ ජීවා ප්‍රසාදය ඒ වගේම තමයි අපි කතා කරන සෑම වචනයක් නිසාම යම්කිසි කෙනෙකුගේ සිතට කයට වේදනා ඇති වෙනවා අපි කතා කරන සෑම වචනයක් නිසා අමනාපකමක් ඇති වෙනවා කල්පනා කරලා බලන්න ආරණ්‍ය ගතෝවා කියලා කියන්නේ උදකලා ස්වභාවය උදකලා වෙච්ච කෙනේ කොහමද ලෝක සත්‍යයේ සිත් කලඹවන්නේ උදකලා වෙච්ච කෙනේ කවදාවත් සමාජයට කරදරයක් වෙන්නේ නැහැ උදකලා වෙච්ච කෙනෙකුගෙන් ලෝක සත්‍යයේ සිත්වලට වේදනාවක් අටගන්නේ නැහැ. එහෙනම් අපේ කටින් අපි විශාල ඇවතක් කරනවා. එහෙනම් සුභාසිතාචේ ආවාචා මංගල කරුණු කතා කරන්නට ඕනේ. ලෝක සත්‍යයේ සුභ සිද්ධිය සඳහා කතා කරන්නට ඕනේ. සහෝදර සංඝයාගේ නිවීම පිණිස කතා කරන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කතා කරන්න ඕනේ. පටිච්ච සමුප්පාදය ගැන කතා කරන්න ඕනේ. කමඨාන් ගැන කතා කරන්න ඕනේ. එහෙම කතා කරන්න පුළුවන් තමයි එයා ආරණ්‍යගත වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ. පරුසා වාච පිසුනා වාච සම්පප්පලාප මුසාවාදය දෙතිස් කතා කතා කරනවා නම් එයා ආරණ්‍යගත වෙලා නැහැ. ආරණ්‍යක ඕවා කතා කරන්නේ නැහැ. ආරණ්‍යක කතා කරන්නේ තථාගතයන් වහන්සේගේ නිර්මල දහම මාබෝසතාණන් වහන්සේලා මේ ලෝකේ නාම රූප වලින් පුරන පාරමිතාවයි කතා කරන්නේ මම මේ වගේ පාරමිතාවක් පෙරුවා මේ වගේ ಗುಣධර්ම මාතුල වැඩිලා මේ වගේ අඩුපාඩු මට තියෙනවා ඒකත් අදා ගන්න ඕනේ එහෙනම් බෝසත් සාකච්ඡාවල් පවතිනවා නම් මාබෝසතාණන් වහන්සේලාගේ ධර්ම සාකච්ඡා වෙනවා නම් උන්වහන්සේලාගේ අවබෝධ අත්දැකීම් වමාරු කරගන්නවා නම් ඒක තමයි ආරණ්‍යක ස්වභාවය එහෙනම් අපි කතා කරන සෑම මොහොතක් ගානේ ලෝකෝත්තර දේවල් කතා කරන්න ඕනේ. අපේ සංසාර විමුක්තියට හදාළ දේවල් කතා කරන්න ඕනේ. ලෝක සත්‍යාගේ නිවීම පිණිස දේවල් කතා කරන්න ඕනේ. එහෙම කතා කරන්න පුළුවන් නම් එයාගේ මුඛය තුල ජීවා ප්‍රසාදයේ තුල ආරණ්‍ය නිර්මාණය වෙලා එයා ලෝකයේ තියෙන සියලුම කෙලෙස් ටික අත්හරිනවා හැම දෙයක්ම පූජා කරනවා විහාරේ නිර්මාණය වෙලා එයා සීමා සහිතව වෙලා එයා භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනාවට අනුව නිවීමට අදාළ දේ විතරයි කතා කරන්නේ කුටිත් ඇදිලා එහෙනම් ආරණ්‍ය තුල සුන්දර පරිසරයක් තියෙනවා එයා කතා කරනකොට මිනිසුන්ගේ සිත් සන්තෝෂයෙන් පිනිහිලා යනවා ප්‍රියතාවේ ඇති වෙනවා ඒ හැම දෙනා තුලම නිවීමකට ගන්නවා එහෙනම් ආරණ්‍ය පරිසරය දැන් එයාගේ ශබ්දකෝෂය තුල නිර්මාණය වෙලා එහෙනම් අපේ ඇස් වලින් අපි ආරණ්‍ය ස්වභාවය හදන්නට ඕනේ. අපේ කන් වලින් ආරණ්‍ය ස්වභාවය හදන්නට ඕනේ. අපේ ජීවා ප්‍රසාදය තුලින් ආරණ්‍ය ස්වභාවය අදන්නට ඕනේ මේ විදියට හදන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ තථාගතයන් වහන්සේගේ හතරවෙනි කමඨාන සතර සටිපට්ඨානයේ කායානුපස්සනාවේ අතරවෙනි කමඨාන් දේශනාව අපි සියලුම දෙනාගේ නිර්වාණ පණිවිඩයක් බවට පත් වෙනවා කෝටි ගණන් සත්වයා සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් උනේ කොහමද මේ කමඨාන විදර්ශනාවෙන් දැකපු නිසා ප්‍රඥාවෙන් දැකපු නිසා මේක තුල තියෙන යථාර්ථය අවබෝධ කරගෙන විඥාණයෙන් හැම දෙයක්ම අත්හැරිය නිසා රුක්ක මූල ගතෝවා කියනකොට දහස් ගණන් දෙවිවරු රාත්පලයටපත් වුණා දහස් ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් අය අරියත් බෝධියෙන් පිරිණිවන් පෑවා හේතුව මොකද්ද? ආරණ්‍ය ගතෝවා කියනකොට උන්වහන්සේලා ප්‍රඥාවෙන් දැක්කා මොකද්ද ආරණ්‍ය? ආරණ්‍ය හයක් තියෙනවා. හැබැයි ඒවා ගීගෙවල් වෙලා, ඒවා කෙලස් ගෙවල් වෙලා, ඒවා ගණිකාවන්ගේ මඩම් වෙලා මේ හැම දෙයක්ම විනාශ වෙලා අද ඉඳලා මම බ්‍රහ්මචර්යා සීලය රකින්නවා. මේ බලන රාගික දේවල්, කාමුක දේවල් අයින් කරනවා. ආරණ්‍යට සුදුසු නෑ මේ දේවල් ද්වේෂය වඩාගෙන, ලෝභය වඩාගෙන වස්තු එකතු කරන්නේ ගීගවල් වල අනේ මේක හොඳයි මේක හොඳයි කියලා ප්‍රත්‍ය එකතු කරන මම මේ ඇස් දෙක කොයිද තියන්නේ? ගීගයක් බවට පත් වෙලා මේක ආරණ්‍යයක් බවට පත් කරන්න ඕනේ. තුන්සිවුරයි පාත්‍රේ මං ජීවත් වෙන්නට ඕනේ. තථාගතයන් වහන්සේගේ දෙපා මම තදින් අද අල්ලාගෙන භාග්‍යතුන් වහන්සේ මේ දසමාර සේනාව নানা ප්‍රකාර නාම රූප වලින් මාව කොටු කරනවා. ඔබ වහන්සේගේ පාදයේ තදින් අල්ලා ගන්න මට අවසර දෙන්න. ඔබ වහන්සේගේ සුළඟිල්ල තදින් අල්ලා ගන්න මට අවසර දෙන්න. මායාගෙන් බේරෙන්නට ඔබ වහන්සේගේ පීඨ මට දෙන්න. ඔබ වහන්සේගේ කුටියේ ඔබ වහන්සේගේ ඇඳ ළඟ මට සැතපෙන්න ඉඩ දෙන්න කියලා තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනා භාග්‍යතුන් වහන්සේගේ සුළඟිල්ල අල්ලා ගන්නවා වාගේ තදින් අල්ලා ගන්නට ඕනේ. තථාගතයන් වහන්සේ දෙපා අල්ලා ගන්නවා වාගේ ඒ මාබෝසතාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් මේ සංසාරයේ ගමන් කරපු ඒ බෝසත් චර්යාවේ ධර්මයේ තදින් අල්ලා ගන්නට ඕනේ. ඒම අල්ලා ගන්න පුළුවන් නම් කිසිම මාරයකට කිසිම ක්ලේශයකට පුළුවන් කමක් නැහැ. අපගේ ලෝකෝත්තර ජීවිතේ විනාශ කරන්න කිසිම මායයකට පුළුවන් කමක් නැහැ ආයතන අයතුලින් ක්ලේශ ධර්මයක් අපට පූජා කරන්න හේතුව තථාගතයන් වහන්සේගේ ඒ පාරමිතා ධර්මය අපි තදින් අල්ලාගෙන ඉන්නවා තථාගතයන් වහන්සේගේ පීඨ සරණ විනය සීලය අවවාද අනුශාසනාව සුලංගිල්ල වාගේ තදින් අල්ලාගෙන ඉන්නවා පාර වැරදෙන්නේ නැහැ එහෙනම් ආරණ්‍ය ගතෝවා කියලා කියන්නේ අපගේ ඇස් තුලින් අපි සියලුම දේවල් අත්හැරලා ආරණ්‍යක ස්වභාවය තියන්නට ඕනේ උදකලා ස්වභාවය තියන්නට ඕනේ අපගේ කන් දෙකෙන් අපි ශ්‍රවණය කරන හැම දෙයක්ම ආරණ්‍යක ස්වභාවය තියන්නට ඕනේ උදකලා ස්වභාවය තියන්නට ඕනේ කතා කරන හැම දෙයක්ම ආරණ්‍යයට ගැලපෙන්නට ඕනේ නිවනට ගැලපෙන්නට ඕනේ අපි යන නිවන් මාර්ගයට අදාළ දේවල් වෙන්නට ඕනේ එහෙම වුණොත් ඒක ආරණ්‍ය ස්වභාවයකට පත් වෙනවා එහෙම නැත්නම් කට ඇරියොත් ඒක ගීගයක් බවට පත් වෙනවා එහෙනම් ගන්ධයේ සුවඳය තුලින් ඇලීමේ ගැටීමේ ස්වභාවයන් ඕන තරම් තියෙනවා එහෙනම් නාසයට ඇතුල් වෙන ගන්ධය නිසා අපි කැළඹෙන්නේ නැද්ද? තරහා නැද්ද? වෛරය අටගන්නේ නැද්ද? නාසයට ඇතුල් වෙන සුවඳ නිසා අපි කැමති වෙන්නේ නැද්ද? සන්තෝෂ වෙන්නේ නැද්ද? ඇලෙන්නේ නැද්ද? ලෝභ වෙන්නේ නැද්ද? බලන්න ලෝභ දේශ මොහ නිර්මාණය වෙන ක්‍රමවේදය ඇලිමේ ගැටීමේ ධර්මතාවය මේ නාසය රජ කරනවා. මේ නාසය තුලින් අපේ ගුණධර්ම පිරියනවා අපි දන්නේ නැහැ. නාසය කරන කොටගෙන අපගේ සියලෝම ගුණයාපත්කම් අයිමි වෙමින් පවතිනවා එනම් මේ ධර්මතාවය අවබෝධ කරගෙන මේ නාසයට ඇතුල් වෙන සෑම ආස්වාස ප්‍රාස්වාසයක් තුලින්ම අපි උදකලා ස්වභාවය ආරක්ෂා කරනවා නම් කැළඹිච්ච ස්වභාවයෙන් අයින් වෙනවනම් ලෝභ දේශ මොහ රාග කියන ධර්මතාවයන් ඇති නොවෙන්නට වග බලා ගන්නවනම් ඒකාන්ත වශයෙන්ම නාසය තුලින් අපි ආරණ්‍ය ගත වෙලා ආරණ්‍ය ගත වෙලා අපි හැම දෙයක්ම අත්හරිනවා ක්ලේශ ධර්මයන් අත්හරිනවා ඉපදීමට හේතු අත්හරිනවා නැවත නැවත දුකට අටගන්න හේතුඵල දාමත් අත්හරිනවා එහෙනම් අපේ නාසය තුලින් අපි මේ කමඨාන වඩන්නට ඕනේ ඒ වගේම තමයි අපේ කායික චර්යාව අරන් බලනකොට අපි මාන්නින් හිතුවක්කාරකමෙන් ආහංකාරයෙන් උඩඟුකමෙන් ක්‍රියා කරපු අවස්ථා අනන්තයි අප්‍රමාණයි උන්වහන්සේ කවුද මට උපදෙස් දෙන්න? උන්වහන්සේ කියන දේවල් ආලා වැඩ කරන්න නෙමෙයි මම ආවේ. මට ගුරුවරයෙක් ඉන්නවා. එයාගේ මං උපදෙස් ගන්නවායි කියලා මාන්නේ අපි තුල නැද්ද? හිතුවක්කාරකම අපි තුල නැද්ද? ආහංකාරකම උඩඟුකම නැද්ද? එක පුංචි කාරණාවක් මතක් කරන්න කැමැති තථාගතයන් වහන්සේගේ උත්තමේ කිටියා ඒ උත්තම ශ්‍රාවකයාගේ නම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා අරියත් බෝධියෙන් වැඩ වාසය කරන සමයේ උන්වහන්සේට වඩා බොහොම පොඩි සාමනීර අත්තවුරුදු රාතන් වහන්සේ උපදේශයක් දෙනවා සැරියුත් ආම්දුරන්ගේ ඒ සිවුර පොළවට වදිනවයි කියලා ඇරිලා බලලා ඒ වරද පිළි අරගෙන සිවුර හදාගෙන ස්තුති කරනවා එහෙනම් බලන්න ඒ තරම් ප්‍රඥාවෙන් අධික වූ ඒ තථාගත සංඝයා තුළ තිබිච්ච ගුණාංග අපි ළඟ කාගේ ළඟවත් ඒව නැහැ තවත් කාරණාවක් මතක් කරන්න කැමැති පෝටලේ ඒ මානායක හාමුදුරුවෝ අත් අවුරුදු පුංචි රාතන් වහන්සේ ළඟට ගින් පසඟ පීඨවලා නවවැඳුම් වැඳලා ඉල්ලීමක් කරනවා ස්වාමිනියයි මට අනුකම්පා කරලා කමටන් දෙන්න මේ සසර දුකයි කියලා කියන කියන හැම දෙයක්ම කරනවා ඒ මඩවලේ බෑලා ඒ කියන හැම දෙයක්ම කීකරුවෙන් පිළිගන්නවා ඒ කීකරුකම අපට නෑනේ අපට අඩු කෙනෙක් අපට කමටහන් දෙනවා නම් සාමණේරගෙන් උපදේශ ගන්න මම සූදානම් නෑ මම උපසම්පදා භික්ෂුවක් කියන මාන්නය අපිට නැද්ද? ඉතුවක්කාරකම ආංකාරකම උඩඟුකම අපට නැද්ද මේ නිසා තමයි සෝවන් වෙන්නේ නැත්තේ සකු르දාගාමි වෙන්නේ නැත්තේ අනාගාමි වෙන්නේ නැත්තේ සසරේ කවදාවත් අරියත් බෝධියෙන් පිරිනුවම් පාන්න පුළුවන්කම ලැබෙන්නේ නැත්තේ එහෙනම් අද ඉඳලා අපි යටාත්පාත්කම ගමු. අද ඉඳලා මේ කායික චර්යාව තුලින් කීකරුකම ගමු. සියලුම ස්වාමින් වහන්සේලා අපට දෙන අවවාද අනුශාසනා පිළිපදිමු. වැඩිහිටි කෙනෙක් වුණත් බාල කෙනෙක් වුණත් අපගේ විමුක්තියට දෙන කමඨාන කුමක් වුණත් අපට යාපත් නම් ඒ දේවල් වැඳලා নমස්කාර පූර්වකව පිළිගනිමු. එහෙම පිළිගන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවය අවසාන භවය බවට පත් වෙනවා. එහෙනම් පොට්ටබ්බේ ප්‍රසාදයක් තියෙනවා. ඒ ප්‍රසාදය අපි හදලා තින්නේ සංසාරයේ මේ ස්පර්ශය කියන කාමයේ විඳලා අපට ඕන විදිහට ජීවත් වෙලා নানা ප්‍රකාර කර්ම නිර්මාණය කළා. ඒ සෑම කර්මයක්ම මේ පොට්ටබ්බ ප්‍රසාදයේ තුල කර්මයක් වශයෙන් තැම්පත් වෙලා අපගේ ඊතුවක්කාරකම බවට පත් වෙලා උඩඟුකම බවට පත් වෙලා ආහංකාරකම බවට පත් වෙලා මාන්නය බවට පත් වෙලා එනම් මේ පොට්ටබ්බ ප්‍රසාදය අපි අයින් කරන්නට ඕනේ මේ පොට්ටබ්බ ප්‍රසාදය නිසා මේ ලබාපු මිනිසත් බවට වෙන අකටයුතු දේවල් වළක්ව ගන්නට ඕනේ. මේ පොට්ටබ්බ ප්‍රසාදය නිසා අසංවර භාවය නිසා බිස්සුන්ගේ වික්ෂුන් වහන්සේලාගේ අපෑදීමට අපි ලක් වෙනවා. සමාජයේ කොන් වෙනවා. මානකම නින්දාවටපත් වෙනවා. ශාසනයට මන් නිසා අගෞරවයක් ඇති වෙනවා. එහෙනම් මේ කායික චර්යාවේ තියෙන පොට්ටබ්බේ අද ඉඳලා අපි හදාගන්න ඕනේ මේ ස්පර්ශය තුලින් අටගන්නා වූ සෑම ක්ලේශ ධර්මයක්ම නිරෝධගාමිනී පටිපදාව තුලින් නිරෝධ කරලා දාන්නට ඕනේ එහෙනම් ආරණ්‍ය ගතෝවා කියලා කියන මේ තථාගත පණිවිඩය තුලින් අයවෙනි ආරණ්‍ය තමයි අපගේ සිත අපගේ සිත උදකලා වෙන්නේ නැත්නම් මොනතරම් ලස්සන ආරණ්‍යකකින් තිබ්බත් එයා කලබලයි. එයා ගොඩාක් කිතුවක්කාරයි. එයාගේ කර්ම කොච්චරද කියලා කිව්වනම් ගී ගෙදරට සමාන කර්මම නිර්මාණය වෙනවා දරුවෝ කෑවද බිව්වද කියලා ඔයලා බලනවා භාර්යාව සනීපෙන් ඉන්නවද කියලා ඔයලා බලනවා ගමේ තොරතුරු මොනවද කියලා ඔයලා බලනවා සියලෝම දෙනාගේ විස්තර දැනගන්න නැත්නම් නිින්ද යන්නේ නැහැ සතියකට වතාවක්වත් ඒ පණිවිඩය එයාට ඇයෙන්න ඕනේ දැන් තියෙන වර්තමාන தත්ත්වය පිළිබඳව එයා දැනුවත් වෙන්න ඕනේ කියන මානසික ලෝකය හදාගෙන නඩත්තු කරනවා එයා සම්පූර්ණයෙන්ම ආරණ්‍ය ඉතියට එයා ඉන්නේ ගීගෙදර ආරණ්‍යෙන් පිටත් වෙලා එහෙනම් සිතනම් ඕ ආරණ්‍ය අපි අදා ගන්න නම් සිත නැමැති ආරණ්‍ය ගත වෙලා තථාගතයන් වහන්සේගේ කායානුපස්සනාවේ අතරවෙනි කමඨානට අනුව ජීවත් වෙන්න නම් අපගේ සිත උදකලා කරන්නට ඕනේ. එයාට කිසිම බලාපොරොත්තුවක් දෙන්න බෑ. බැඳීමක් දෙන්න බෑ. එයාට කිසිම අරමුණක් දෙන්න බෑ. එයා නිතරම විවේකයෙන් ඉන්නවා. ආරණ්‍ය උදකලා වෙච්ච පාළු වෙච්ච තනං එයාගේ සිතත් පාළු වෙලා එයාට කරන්න කිසිම වැඩක් නැහැ. හිතන්න කිසිම දෙයක් නැහැ. එයා නිතරම හිතන දේවල් දන් දිදී අත්හරිනවා. නිතරම බුදුන් වඳිනවා. නිතරම ධර්මානුකූල දේවල් මෙනෙහි කරනවා. සෑම සිතවිල්ලක් තුළින්ම තමන්ගේ තුන්තරා බෝධියකින් එක බෝධියකටපත් වෙන්න අදාළ පාරමිතාව දකිනවා. එහෙනම් එයාගේ සිත සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් වෙලා එහෙනම් සේනාසනයේ තවත් කණ්ඩායමක් ඉන්නවා ශ්‍රමණයෝ කියලා. එහෙනම් මේ සේනාසනයේ ඉන්න ශ්‍රමණයෝ ඇස් ඇරියොත් විතරයි පේන්නේ. ඇස් වසාගෙන හිටියොත් පේන්නේ නැහැ. එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම කවුද මේ ශ්‍රමණයන් වහන්සේලා කියලා බලනකොට පෑදිලිව පේනවා ශ්‍ර මන කියලා කියන්නේ අපේ මනස මේ ආයතන අයතුලින්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒම ශ්‍රවණය කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපේ ආයතන අයම ආරණ්‍ය හයක් බවට පත් වෙනවා මේ ආරණ්‍ය හයේම ඉමිකාරයා තථාගතයන් වහන්සේගේ ශාසනය බවට පත් වෙනවා එහෙනම් ලෝකෝත්තර ගුණධර්ම වලින් පිරිච්ච අරියත් බෝධියට සමවැදිච්ච රාතන් වහන්සේලා වැඩ ඉන්න ආරණ්‍ය හයක් හදන්න පුළුවන්කම තියෙද්දී අපි හදලා තියෙන්නේ ගී ගෙවල් අපි හදලා තියෙන්නේ ගී සමාජයවල් එහෙනම් මේ ශ්‍රමණයන් වහන්සේලා මේ ආයතන හය තුලම වැඩ වාසය කරන්නට ඕනේ අපි දකින්න සෑම නාමයක් රූපයක් තුලින්ම අපගේ සිත අපි දකින්න ඕනේ බලන්න මේ දැකපු දේ තුලින් මං කැළඹුණා ඒ භික්ෂුවගේ අඩුපාඩු කියලා මං දොස් කියනවා. එහෙනම් මගේ සිත දෝෂාරෝපණයෙන් පිරිච්ච සිතක්. ඒ නිසා තමයි දකින දේවල් වලින් දෝෂාරෝපණ එන්නේ. නින්දාව අපාසෙන්නේ. එහෙනම් මගේ ඇස් දෙකෙන් මගේ සිත මං ශ්‍රවණය කරන්නට ඕනේ. මට ඇයෙන දේවල් තුලින් මං කලබල වෙනවා. ආවල් භික්ෂුව අසංවරයි. භික්ෂුන් වහන්සේලාට කතා කරන්න දන්නේ කිසිම සංවරයක් නැතුව කටයුතු කරනවා. මේ ස්ථානේ මම ඉන්නේ නැහැ. මේ ගුරුවරයා ඒ භික්ෂුවට විනය කර්මය කරන්නේ නැහැ. නින්දා අපාස කරන්නේ නැහැ. පන්නලා එලවලා දාන්නේ නැහැ. මා කරුණාව කියලා මේම කරලා අරියනවද? එහෙනම් මේ ඇයන දේවල් තුලින් වෛරය නිර්මාණය කරගන්නවා, ద్వේෂය නිර්මාණය කරගන්නවා, පලිගැනීම නිර්මාණය කරගන්නවා. මේ ඇයන දේවල් තුලින් තමන්ගේ සිත ශ්‍රමණය කරන්න, තමන්ගේ සිතර අවබෝධ කරගන්න අපෝසත්ුනේ ඇයි කියලා එක මොහොතක්වත් වාඩි වෙලා කල්පනා කරලා බැලුවද මේ ඇයෙන දේවල් තුලින් Tamange සිත මොන වගේ සිතක්ද කියලා තේරුම් ගන්න පුළුවන් නේද? මේ ඇයෙන සෑම දෙයක් තුලින්ම Tamange සිත මොන වගේ ಗುಣධර්මයකින් යුක්තද කියලා Tamanට අවබෝධ කරගන්න පුළුවන් නේද? එහෙනම් හැයෙන දේවල් තුලින් තමන්ගේ සිත තමන්ට දකින්න පුළුවන් තමන්ගේ මනස ශ්‍රවණය කරන්න පුළුවන් පේන දේවල් තුලින් තමන්ගේ මනස ශ්‍රවණය කරන්න පුළුවන් කතා කරන හැම දෙයක් තුලින්ම ලෝක සත්‍යයට දුක නොදී කතා කරන්න පුළුවන් නම් කතා කරන සෑම වචනයක් තුළින්ම ඒකට මුල් වෙච්ච චේතනාව පිළිබඳව සිය පීටන්න පුළුවන් නම් එයා කතා කරන්නේ සිත ශ්‍රවණය කරගනිමින් එහෙනම් ගන්ධය තුලින් සිත ශ්‍රවණය කරන්න, චර්යාව තුලින් සිත ශ්‍රවණය කරන්න සෑම චෛතසිකයක් නිර්මාණය වෙනකොටම සිතේ ස්වභාවය දැනගන්න මේක තමයි ශ්‍රමණ එහෙනම් මේ සෑම ආයතනයක් තුලම ශ්‍රමණයන් වහන්සේලා ජීවත් වෙනවා එහෙනම් ආරණ්‍ය ගතෝවා කියලා කියන මේ තථාගතයන් වහන්සේගේ ධර්මතාවය අපට විශාල කමඨාණක් බවට පත් වුණා අපට භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල අරියත් බෝධියෙන් පිරිනවම් පාන්න අපට මේක උත්තරීතර මංගල කරුණක් බවට පත් වුණා එහෙනම් ආයතන අයතුලින්ම මේ ආරණ්‍ය කියන ස්වභාවය අපි තේරුම් ගන්නට ඕනේ. ආයතන හයතුලින්ම අපි මේ ආරණ්‍ය කියන ධර්මතාවය අපි දකින්නට ඕනේ. එහෙනම් සෑම තප්පරයක් ගානේ මේ ධර්මතාවය අපි නැවත නැවත සීකරනවා නම් කායේ කායානුපස්සී විහෙරති ඉදබික්කවේ බික්කෝ අරණ්‍යගතෝවා කියන තථාගතයන් වහන්සේගේ ධර්මතාවයට අනුව කය කයට අනුව බලනවා. ඒක ආරණ්‍යයක් බවට පත් කරනවා. ආරණ්‍ය ශූන්‍ය කියලා කියන්නේ උදකලා ස්වභාවය බවට පත් කරනවා. එනම් මේ තප්පරේ ඉඳලාම අපට කමඨාණක් ලැබිලා තියෙනවා. මේ මොහොතේ හිඳලාම අපට විශේෂ ධර්ම අනුශාසනාවක් ලැබිලා තියෙනවා. ඒ තමයි සතර සටිපට්ඨානේ කායානුපස්සනාවේ අතරවෙනි කමඨාන. එහෙනම් මේ කමඨානට අනුව මේ මොහොතේ හිඳලාම අපි කය බලමු. මේ කය බලනකොට අපට පේනවා ඇසට ආරණ්‍ය පේනවද? කෙලේශ ධර්මයන් පේනවද? ඇසට ආරණ්‍ය පේනවද? ගීගයක් පේනවද? කනට ආරණ්‍යයක් ඇහෙනවද? ගීගයක් ඇහෙනවද? නාසයට ආරණ්‍යයක් දැනෙනවද? ගීගයක් දැනෙනවද? කතා කරන සෑම වචනයක් තුළින් ආරණ්‍යයක් නිර්මාණය වෙනවද? ගීගයක් නිර්මාණය වෙනවද? රස තුළින් ආරණ්‍යයක් නිර්මාණය වෙනවද? ගීගයක් නිර්මාණය වෙනවද? කායික චර්යාව තුළින් ආරණ්‍යයක් නිර්මාණය වෙනවද? ගීගයක් නිර්මාණය වෙනවද? සිතවිලි වලට අනුව ආරණ්‍යයක් නිර්මාණය වෙනවද? ගීගයක් නිර්මාණය වෙනවද? එහෙනම් මේ ආරණ්‍ය ගතෝවා කියන කායානුපස්සනාවේ කයට අනුව බලන ධර්මතාවය අප ලබාපු මිනිසත් භවයේ අවසාන කමඨාන සෝවා මාර්ගයේ සෝවාන් ඵලය කියන ඒ දෙකටමපත් වෙලා ඒ අවබෝධතා ඥානය උපයෝගී කරගෙන සකු르දාගාමි ඥානය සකු르දාගාමි ඵලය කියන தත්වයටපත් කරලා ඒ தත්ත්වයේ නැවත ආයෝජනය කරලා අනාගාමි මාර්ගය අනාගාමි ඵලයේ බවටපත් කරලා ඒ ඥානය නැවත ආයෝජනය කරලා අරියත් මාර්ගය අරියත් ඵලයටපත් කරන්න අපට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ සතර සටිපට්ඨානයේ කමඨාන අපි ලබාපු මිනිසත් භවයේ පුරාම අපි ආයෝජනය කරමු. අපගේ සිත නැමැති පුණ්‍යක්කතේ වපුරලා නැවත නැවත මේ කමඨාන වඩමු. සෑම තප්පරයක් ගානේ අපි මේක සීතබාගෙන වඩමු. මේ ලබාපු භික්ෂු ජීවිතය මේ සාංගික ජීවිතය අපි ලබාපු විශාල ජයග්‍රහණයක් තථාගතයන් වහන්සේගේ ශාසනය පැවිද්ද ලැබුණා තථාගතයන් වහන්සේගේ ශාසනය තුළ ಗುಣධර්ම වඩන්න අපට කාලය ලැබුණා අපට අවශ්‍ය පරිසරය ලැබුණා අද ගොඩාක් සත්වෝ මේ ලෝකේ ඉපදිලා ආරණ්‍ය ගත වෙන්න බැරුව දුක් විඳිනවා රුක්ක මූල ගත වෙන්න බැරුව දුක් විඳිනවා ශුන්‍යාගාරගත වෙන්න බැරුව දුක් විඳිනවා. අපි කොච්චර වාසනාවන්තයිද මේ සම්බුද්ධ ශාසනේ වීරිය අධික ප්‍රඥා අධික තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනය ඇවිල්ලා ඉපදිලා මිනිසත් බව ලැබිලා ඒ තථාගතයන් වහන්සේගේ ශාසනය තුලම පැවිදිකම ලැබිලා අපට ගුරුවරයා ලැබිලා ආරණ්‍යකොත් ලැබිලා ආයතන හයේම අඩුව හදන්න කමඨාන ලැබිලා ආවාද අනුශාසනා ලැබිලා ගුරුවරයා නිදි මරාගෙන නොකා නොබී අපේ ಗುಣධර්ම වඩන්න අපි වෙනුවෙන් කාලයේ ශ්‍රමයේ වැය කරන ඒ මහා කරුණාව අපට ලැබිලා එනම් මෙච්චර දේවල් ලැබිලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිනවම් පාන්න නැත්නම් ඒ කියන්නේ එයා තරම් මේ ලෝකේ සාපලද්දෙක් නෑ. අපෙන් වෙන්න තියෙන ලොකුම වරදත් ඒක තමයි. පාප කර්ම අකුසල කර්මයක් ඒක තමයි. එහෙනම් මේ කායානුපස්සනාව කියන සතර සටිපට්ඨානේ ආරණ්‍ය ගතෝවා කියන ධර්මතාවය අපි හොඳට අවබෝධ කරගත්තා. අද හිඳලා මේ ලෝකයේ කිසිම නාමයක් රූපයක් තුළින් ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, රාගයක් ඇති නොකරගෙන අපි සෑම මොහොතක් තුළම උදකලාවෙන් දකිමු, දැක්කා දැක්කා පමණයි කියලා දකිමු. ආරණ්‍ය ස්වභාවය මේ ඇස තුළින් නිර්මාණය කරගනිමු. ඒ වගේම තමයි අපට ඇහෙන කිසිම දෙයක් තුළින් ලෝභ දේශ මොහ රාග වෛර ඇති නොකරගෙන සෑම මොහොතක් තුළම කන් දෙක උදකලා කරගනිමු අනුන්ගේ දේවල් අපි හාන්න යන්නේ නැහැ. ඕපදූප අපට වැඩක් නැහැ. ඉස්වචන වැඩක් නැහැ. දෙතිස් කතා අපට වැඩක් නැහැ. එහෙනම් අපි ලෝකෝත්තර දේවල් විතරයි අහගන්නේ. ආරණ්‍යක මොනවද හැයෙන්නේ? ඒ ටික විතරයි මට හැයෙන්නේ. වෙන කිසිම දෙයක් මං ආගන්නේ නැහැ කියන ඒ ලෝකෝත්තර ස්වභාවයටපත් වෙන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මේ වස්සාන කාලය තුල මේ ආරණ්‍ය භූමිය තුල ලෝකෝත්තර දේවල් පමණක් කතා කරමු කමඨං පමණක් කතා කරමු ලෝක සත්‍යයේ නිවීම පිණිස ශ්‍රී සද්ධර්මයේ පමණක් කතා කරමු මේ විදිහට කතා කරනවා නම් අපගේ මුඛය ආරණ්‍ය භූමියක් බවට පත් වෙලා උදකලා ස්වභාවයට පත් වෙලා කායික චර්යාව තුළින් සියලෝම විනය ශික්ෂාපද රැකලා ආරණ්‍ය ස්වභාවය මේ කයෙන් ලෝකයට පෙන්නමු එහෙනම් බලන්නකෝ මේ ස්වාමින් වහන්සේ දකිනකොට ආරණ්‍ය අපට පේනවා මේ ස්වාමින් වහන්සේ කතා කරනකොට ආරණ්‍ය පිළිබඳ අවබෝධය ඇති වෙනවා උන්වහන්සේ බලන හැම මොහොතෙම අල්පේච්ඡතාවයේ පේනවා එහෙනම් කායික චර්යාව එහෙනම් මේ ආයතන අයෙම චර්යාව අපගේ ජීවිතේට කමඨාණක් බවට පත් වුණා. එහෙනම් මේ අවවාද අනුශාසනාව අපගේ සිත්වල bitter වී වශයෙන් වපුරගෙන කමඨාන් වශයෙන් හොඳට නිදම්ගත කරගෙන නැවත නැවත සීකරමු නැවත නැවත මෙනෙහි කරමු මේ වස්සාන කාලය පුරාම වඩමු සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල හතරටපත් වෙලා ඒකාන්ත වශයෙන්ම මේ වස්සාන කාලේ ඉවර වෙනකොට මේ වස්සාන කාලේ කටින චීවරය ගන්නකොට අරියත් බෝධියට පත්වෙච්ච රාතන් වහන්සේ නමක් බවට පත් වෙලයි අපි මේ කටින චීවරය අනුමෝදන් කරගන්නට ඕනේ. ඒ පින්කම් වල ඒ දානේ වළඳන්නට ඕනේ. ඒනම් විශාල වගකීමක් තියෙනවා. ඒ ත්‍රිමාසික කාලය තුල අපගේ ක්ලේශ ධර්මයන් නිරෝධ කරගෙන අපගේ චරිත ගුණාංග දියුණු කරගෙන විශේෂ උත්තරී බෝසත් ගුණධර්ම වඩාගෙන අපි ලබාපු මිනිසත් යහපත් භවයේ වැඩ නිමා කරන එක. එහෙනම් මේ කමඨාන මේ අවවාදයේ අනුශාසනාව මේ මංගල අවවාදය මේ සියලෝම ස්වාමින් වහන්සේලාට ඒකාන්ත වශයෙන්ම මේ වස්සාන කාලේ කමඨානක් වේවා භාවනාවක් වේවා අවවාදයක් අනුශාසනාවක් වේවා ඒකාන්ත වශයෙන්ම මේ ත්‍රිමාසික කාලය තුල අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න මේ අවවාද අනුශාසනාව කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන්